නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ සාකෝ කනේ සාතණ්හා කත්ත පහියමානා පයියති කත්ත නිරුද්ධමානා නිරුද්ධති රූපං ලෝකේ කිය රූපං සාත රූපං ඉතිතේ සාතණ්හා පහියමානා පයියති නිරුද්ධමානා නිරුද්ධති හැදෙන්නේ යෝගාවචර මහා සංඝරත්නයේ අවසරයි අපි මේ වාස්ත උපාසක මාත්‍රු සම්බන්ධ කරගෙන සතියකට වතාවක් වශයෙන් පවත්වාගෙන යන ලබන ධර්ම දේශනා මාලාවේ අද මේ 87 වෙනි අංකයයි. මහා ගතිපඨාන සූත්‍රය ඉදිරිපත් කරගෙන පවත්වාගෙන යන ලබන ධර්ම දේශනාවේ අද මේ 87 වෙනි අංකයයි. ඉතින් අපි මේ වෙනකොට මූලික සූත්‍රයේ ප්‍රධාන කොටස් බොහෝමයක් සමාර කරලා තියෙනවා අපේ ශක්ති ප්‍රමාණය. දැන් මේ සාකච්ඡාවට භාජනය වෙලා තියෙන්නේ ආර්ය සත්‍ය පබ්බයේ, පර්වයේ සුත්ත නිරෝධ ආර්ය සත්‍ය සම්බන්ධ. ඒකත් අපි දැන් සති කීපයක් ඇතිලා තියෙනවා. කාරණා කාරණා යම් ප්‍රමාණයකට තීරුම් අරගෙන තියෙනවා. දැන් අපි තියෙන්නේ මේ තථාගත ශ්‍රී සම්බුද්ධ දේශනාව අනුව ඒ එක එක පදයක් අපි යම් ආකාරයකට සමුදය සත්‍යයට සම්බන්ධ කරලා විස්තර කරාද ඒකම නිරෝධ සත්‍ය වෙනස පිළිගන්නේ කොහොමද නිරෝධ සත්‍ය වෙනස හේතුවන්නේ කොහොමද කියන එක මූල ධර්ම ඉදිරිපත් කර ගැනීමක් මේ සිද්ධ වෙන්නේ. ඒකදී භාවනා කරන යෝගාවචරයට මේකදී තව ධාරණය කරන්න ඕන විශේෂයෙන්ම විපස්සනා කරන යෝගාවචරයට විශේෂයෙන්ම ගැළපෙන ඒ වාගේම තේරෙන ධර්මයක් තමයි යම් තැනකද තෘෂ්ණාව උපදින්නේ එතනමයි නිවැරදි. යම් තැනකද තෘෂ්ණාව පහළ වෙන්නේ නැති වෙනවා නම් එහෙම නැත්නම් ඒ තෘෂ්ණාව දුරු වෙනවා නම් නිවන පහළ වෙනවා නම් වෙන්නේ එතන. ඒක නිසා මෙතන සම්‍යක් දෘෂ්ටියෙන් මෙන්න මේ කාරණාව ඍජු කර ගැනීම ඉතාමත් වැදගත් වෙනවා මේ ජීවිතේ හැබෑ වෙනසක් බලාපොරොත්තු වෙනවා. මේ දෙක අතර එක චිත්තක්ෂණයක හෝ එහෙම නැත්නම් දේත වශයෙන් එක අඟලකින් හෝ එහෙම වුණොත් කවදාකවත් කියන්න බෑ බුද්ධයට සම්බන්ධ දෘෂ්ටි තියෙනවා. මේ කියන්නේ කාමත්ම සියුම් ගැඹුරු අර්ථේ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා තේරුම් ගන්නට මේකේ තියෙන සාන්දෘෂ්ටිකත්වය. මේකේ තියෙන අකාලික ගතිය, එහි පස්තික ස්වરૂපය. Tamanteම මේ චිත්තක්ෂණයේම මෙතනදීම එක්ක වෙනව නම් වෙනව නැත්තම්. මෙන්න මේ වගේ මේ යටි විඥාමය ස්වરૂපයේ විදුලිමය ස්වરૂපයේ <clears throat> විපස්සනා යෝගාවචරයට හොඳට වැටහෙන දෙයක් වටහාගත යුතු දෙයක්. ඒ නිසා මේ නිරෝධ සත්‍ය විස්තර කරන සෑම වෙලාවකම ආසන්නයෙන්ම නැත්තම් ඒට පසුබ සකස් කිරීමක් වශයෙන් අර සමුදය කියන දුක හට ගැනීම පිළිබඳ විස්තර කර දීම ඒ දුකේම ප්‍රහාණය විස්තර කර දීම හරීම සමීපස්ත භාවයක් වෙනවා. ඒ නිසා අපි මේ නිරෝධ සත්‍ය සාකච්ඡා කරනකොට මේක ඉස්සර සතිවල සාකච්ඡා කළා වූ ඒ සමුදේ සත්‍ය නැවත නැවත අද ගන්න කිපේ. ඉදිරිපත් කරගන්න සිද්ධ වෙනවා. ඉදිරිපත් කරලා මෙන්න මෙහෙමයි මේ මේ දේවල් වල තෘෂ්ණාව පහළ වෙන්නේ. මෙන්න මෙහෙමයි ඒ ඒ තැන් වල තෘෂ්ණාව ප්‍රහාණය වෙනවා. තෘෂ්ණාව ප්‍රහාණය වෙනවා කියලා කියන්නේ නිවනට නිර්වචනය. එනිසා මෙතන මේ ප්‍රශ්නේ අහන්නේ සාකෝ කනේසා තණ්හා කත්ත නිරුච්ඡමානා නිරුච්ඡති පරියමානා පරියති ඒ මේ සුෂ්ණාව කොතැනකන නිරුද්ධ වේද ප්‍රහාණය ඒ සුෂ්ණා ප්‍රහාණය වෙන්නේ කොතැනද නිරුද්ධ වෙන්නේ කොතැනද රූපං ලෝකේ සිය රූපං සාත රූපං අපි ඊයේ සතියේ ඉස්සල සතිය ගත්තා චක්කුම් ලෝකේ සිය රූපං සාත රූපං කියලා ඒ ඇහැට ගොතුරු වෙන්නා වූ විෂය වෙන්නා වූ අරමුණු වෙන්නා වූ රූපයක් දැන් විග්‍රහ කරනවා. රූපං ලෝකේ පිය රූපං සාත රූපං. මේ රූපය කියන දේ ඇහැට ගොතුරු වෙන වර්ණ රූපය, සංඛාන ආකාර වශයෙන් දිස්සන රූපය ප්‍රිය රූප ස්වරූපය, ප්‍රිය ස්වභාවයක්, ප්‍රිය ස්වරූපයක් තියෙනවා. මිහිරි ස්වභාවයක් මිහිරි සබු මිහිරි ස්වරූපයක් තියෙනවා. එත්ති මාතන්නා පහියමානා පහියති එත්ත නිරුද්ධමානා නිරුද්ධති යම් ආකාරයකට තෘෂ්ණාව ප්‍රහාණය වෙනවන වෙන්නේ මෙන්න මේ රූපේමයි නිරුද්ධ වෙනවා නම් නිරුද්ධ වෙන්න පුළුවන් සමක් තියෙනවා නම් දෙන්නේ එතන. උන් ඕක තේරුම් ගැනීම විශාල සම්යම් දෘෂ්ටිය. විපස්සනා සම්යම් දෘෂ්ටිය. එතින් අපිට මේක අභිලෝකයක් කරගෙන අපිට සිද්ධ වෙනවා කොහොමද මේ <clears throat> සරුවච්චන් වහන්සේ මේ 84000ක් නම් කරලා තියෙන මේ ධර්මස්කන්ධය තැන් තැන් වල මේ කාරණාව හොඳට විචිත්‍රව විදර්ශන සහිතව ඉනහර පාණික. අපි ඒකට මේ වෙනකන් ඉන්ද්‍රිය භාවනා සූත්‍රය, සාහතලායතික සූත්‍රය වගේ සූත්‍ර ඉදිරිපත් කරගත්තා. වරින් වර පාළුන්ක පුත්‍ර සූත්‍රය සාක්ෂි වශයෙන් ගත්තා. අපි ජීවාරේ අවසාන වෙනකොට මේ මහා තලායතික සූත්‍රය ඉදිරිපත් කරගත්ත අවස්ථාවේ තමයි ගත කරන්නේ කීතිය. ඉතින් අපිට පුළුවන් එතන ඉඳලා ඉදිරියට යන්න. මහා තලායතික සූත්‍රයේ අර වාගෙම තමයි මේ කාරණා හේතු කරගෙන කොහොමද දුකට හේතුව පහළ වෙන්නේ? ඒ කාරණාම හේතු කරගෙන ඒ දුකට හේතු වෙන තෘෂ්ණාව කොහොමද ප්‍රහාණය? ඒ විදිහට පළු දෙකකට තමයි සාකච්ඡාව ඉදිරියට යන්නේ. විග්‍රහය ඉදිරියට යන්නේ. එතනදී අපි ගියේ පාර ඉගෙන ගත්තා චක්කු රූප ඒ වගේම චක්කු විඥාන ස්පර්ශ වේදනා ආදී වශයෙන් ඒක චිත්ත වේදයක චක්කු ద్వාරය හෝ සෝත ద్వාරය හෝ ගාන ජීවහා කාය මන කියන මේ එක එක ద్వාර හයේ මූලිකාංග එක එකක් දෙන ඉතාමත්ම සවිස්තරව මේ ඉස්තර වෙනවා ඒ චක්ෂුසේ වාගේ තමයි රූපය ගත්තත් ඇහැට පොදුරු වෙන විශේෂ රූපය ගත්තත් ඒ රූපය පිළිබඳ අජානං අපස්සං යථා භූතං මේ රූපයමයි අපට සංහාව ඇති කරලා සංසාරට බඳින්නත් හේතු වෙන්නේ මේ රූපයමයි අපේ මේ තෘෂ්ණාව දුරු කරලා ජීවිතයට හේතු වෙන්නේ කියන එක ඇත්ත ඇති හැටියෙන් දන්නේ නැත්නම් දැක්කේ නැත්නම් එවැනි කෙනා රූපයක් දකිනකොටම ඒ රූපය පිළිබඳ ඇලීමක් නැතිවීමක් හට ගන්නවා ඇති කර ගන්නවා. තාරජ්‍ය. එයි බැලුවා. ඒ විදිහට යථා භූත වශයෙන් නොදන්නා කෙනාට පංච උපාදානස්කන්ධය රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ උපාදානස්කන්ධය වැඩිවීමකට යනවා. ඝන බහුල ඝන බහල භාවයකටපත් වෙනවා. වඩා වර්ධනයක් සිද්ධ වෙනවා. ඒ මොකද මේ රූපේ පිළිබඳව තියෙන්නේ සාරජ්‍ය හිත, බැඳිච්ච, ආදර වෙච්ච, අභිනන්දනය කරන හිත. ඒ නිසා ඔහු තුල පංච උපාදානස්කන්ධයන් දැඩි බවට ඝන බහල් බවට පත් වෙනවා. මම මාගේ ආදි වශයෙන් අර මිත්‍යා දෘෂ්ටිය නැත්නම් මේ සක්කාය සක්කාය දිට්ඨිය ඉතාරත් බැරි වෙනවා. ඒ මොකද දකින දකින රූපයක් පහට අර විදිහට හිත ඇලි බැඳී ගන්න නිසා ඒ විදිහට තණ්හාචස්ස පුනෝ බයිකානන්දි රාගධාගත යතත්‍ර තත්තා අභිනන්දනේ සා චස්ස පවට්ටති. ඒ ඒ තැන් වල බැඳෙන පුනර්භවයේ ඇති කරන සුළු තෘෂ්ණාව ඔහුට වැඩෙනවා. ඒ තමයි දුක්ඛ සත්‍ය රූපයක් ඇසුරු කරගෙන ඇති වෙන හැටි. අපි ගත්තොත් මේකේ අනිත් පැත්ත රූපයක් ඇසුරු කරගෙන නිර්වාණය නිවන නිවීම නැත්නම් මේ තෘෂ්ණාවේ ප්‍රහාණය කොහොමද ඇති වෙන්නේ කියලා ඒතෙන්දි තර විදිහටමයි කතා කරන්නේ රූපං ඥානපසංගතා භූතං රූපේසුනතාරකති. රූපේ පිළිබඳව මේ රූපේ නිසාමම මේ චිත්තක්ෂණය කිසියම් තරණම් දීමකින් තොරව සංසාරේ බැඳෙන්න පුළුවන් බැඳෙන්න මෙතනමයි. ගාත් තැන්වල මේක පිළිබඳව විවිධ මත ඉදිරිපත් කරන අත්ෝ පෙර භාවයක් වෙන්න තියෙන භාවයක් දෙකම මෙතන ගැට ගන්නවා. ඉතින් එතකොට උගල දෙනකොට හිතනවා එහෙමනම් අපිට ඒවා පිළිබඳව දන්නේ නැතුව මේ චිත්තක්ෂණේ නිවන් දකින්න බෑ මේ චිත්තක්ෂණේ මේ ආර්ය පරිශ්‍රණය කරන්න බෑ මේ චිත්තක්ෂණේ භාවනා කරන්න බෑ ඒවා ඉගෙන ගන්න ඕනදෝ ඊයේ වෙච්ච දේවල් පෙර අතීතේ වෙච්ච දේවල් වෙන්න තියෙන දේවල් පිළිබඳව ඔබලා තියෙන සමීකරණ ගණන් මේ ලයිස්තු කටපාඩම් කරගන්නතෝ බැරිදෝ කියලා උගල දෙනෙක් පසුබහන අන්නේ පසු බහන්න නැති කෙනාට තමයි මම සාමාන්‍යයෙන් හඳුන්වන්නේ විපස්සනා යෝගාවචරයි කියලා. අන්නේ එවැනි කෙනාට රූපං රූපේ ඥානං පස්සඤ්ඤත ආභූතං. මේ රූපය හරියට සර්පයාගේ බෙල්ලෙන් අල්ල ගන්නවා වගේ අල්ලගත්තොත් කපනේ දමා ගන්නවා. සර්පයාගේ වලිගෙන් අල්ලනවා වගේ ඇල්ලුවොත් සර්පයා කාලා නැහින්න පුළුවන්. අන්න ඒ වගේ මේ රූපේ තරම්ම නිවනට හෝ කුෂ්ණාවට මේ චිත්තක්ෂණේ සුදු දීලා තියෙනවා. ඒක දැන දැක කටයුතු කළොත් කවදාකවත් මේ රූපය පිළිබඳ ආදර හැඟීමක් අභිනන්දනයක් රංජනයක් කරන්නේ නැහැ න සාරජ්‍යති තස්ස පොණෝපරිකාණං විදාගරාගත මේ විදිහට රූපයේ ඇල්ලුවේ නැත්නම් ඒකේ ආදීනව දක්ිනව මූලාවෙන්නේ නැතුව රංජනය කරන්නේ නැත්නම් ඔහුට අර කලින් කියාපු විදිහට කෝලෝ භවිකා නන්දි රාගාගතා තස්ස තත්‍රාවිනන්දිනී සාතස්ස නපවතං ඒ තෘෂ්ණාව නැවත නැවත භවයක් ඇති කර දෙන ඒ ඒ භවයේ රස වින්දනයක් ගෙන දෙන ඒ තෘෂ්ණාවගේ වර්ධනය අතර ඒ මොකද දන්නවා මේ රූපේ නිසා අසම්මූලව සතියෙන් කරව දකින්න බව දන්නේ නැතුව මේක රූපයක් බව දන්නේ නැතුව ඒ රූපය විෂයෙහි සංසාර බහිත වෙයි වත්තේට අහු වෙලා රස විඳින ගතියට වැටුනොත් ඒ කාන්තේම මෙතන කුෂ්ණාව වැඩෙනවා පංචපාදානස්කන්ධ වැඩෙනවා මේ සිද්ධිය මේ බ්‍රහ්මූත දේශනේ නිතරම මෙනෙහි කරගන්න පුළුවන් නම් රූපයක් දකින්න අවස්ථාවක් පාසා ඒ රූපයේ උණු උණුව තියෙති ඒ රූපය පිළිබඳව විවිධ කල්පනා වලින් විවිධ මතිමතාන්තර වලින් ඒක බෝ වෙන්නේ මුල් බැස ගන්න ඉඩ නොතබා පහළ වෙනකොටම දකින්නකොටම මම මේ රූපයක් දකින්නේ මේ රූපේ නිසා මට තෘෂ්ණාව ඇති වෙන්න පුළුවන් පංචපාදානස්කන්ධ ඇති වෙන්න පුළුවන් තෘෂ්ණාව පහළ වෙන්න පුළුවන් කිය ඒ තරම්ම හරියට මේ වැරදිලා විවෘත වෙලා කියන බලවත් විදුලි රැහනක් දැකලා මම මේක අත ගෑවොත් ඒක චිත්තක්ෂණයෙන් මගේ සම්පූර්ණ මුළු ඇඟ සහලවනවා පිළිකොලනවා විදුලි කරේ දුවනවා මැරෙන්න උඩක් පිට තියනවා කියන කෙනෙක් වාගේ මේ රූපයේ විශේෂ එළඹ සිටි සිහිය තියනවනම් ඒ පුද්ගලයාට කවදාකවත් ඒ රූප විශේෂ ඇලීමක් බැඳීමක් හටගන්නේ ඔහුට ඒ නන්දි රාග සාගත වූ કૃષ્ණාව හටගන්නේ නැහැ. ඒ නිසා හැම දැකීමක් පාසා, ඇහිීමක් පාසා, රස බැලීමක් පාසා, ගඳ බැලීමක් පාසා, ස්පර්ශයක් පාසා, හිතවිල්ලක් පාසා ඒ ඒ චිත්තක්ෂණේ තාමත්ම මතක තියාගන්න ඕනේ අරමුණුව අරමුණ උණු උණුවේ පවතිතියි. අරමුණ මතු වෙනකොටම මේ අරමුණ විශේෂයෙන් මට එක්ක නිර්වාණය එක්ක සංසාරේ ලැබෙනවා. අපේ සාමාන්‍ය පුරුද්ද තමයි ඒ සංසාරයට බර වෙන විදිහට දකින්න රූප, අහන ශබ්ද, ගඳ බලන සුවඳ, රස බලන රස, කායට ලැබෙන පහස, හිතට එන සෑම සිතුවිල්ලක්ම මම මාගේ සංකල්පනාවෙන් පෝෂණය කරනවා. එනිසායි අපිට කිසියම් ගෙවීමක් නැතුව මෙච්චර දීර්ඝ සංසාර ගමනක් ඉබේම ලැබිලා තියෙනවා. අන්‍යයන්ගේ භයානක පාශයක් මේ රූපේ කියලා කියන්නේ ඒ වගේම පාශයක් තමයි මේ ශබ්දේ කියලා කියන්නේ. ඒ වගේම පාශයක් වෙන්න පුළුවන් මේ ගඳ, ඒ වගේම පාශයක් වෙන්න පුළුවන් අපේ උගුලක් වෙන්න පුළුවන් මර උගුලක් වෙන්න පුළුවන් මේ රස, මේ පහස, මේ ධර්ම. මෙතනදී හිතන්න එපා සද්ධර්මයේ උනත් පටලවා ගන්න විදියක් නැහැ කියන්නේ. සම්බුත් දේශනාවේ සඳහන් වෙන්නේ ධම්මා අපි වේ වික්කවේ පහතප්පා. මානි මතක තියාගන්න මේ ආදරේ ඉගෙන ගන්න ධර්මයක් උඹලා කතා කරන්නේ. පමේ වාදම්මෝ අධර්මය ගැන කුමන කතාවද කියලා. එනිසා විපස්සනා යෝගාවචරයට මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන මේ සෑම දෙයක්ම දකින්නේ වරදවල අල්ලාගත්තොත් පිච්ඡාදෘෂ්ටියට වැටුණොත් ඒක ඕන තරම් සංකාරය ඇති කරන්න පුළුවන්. එතනමයි ප්‍රහාණය වෙනවා නම් මේ සංකාර ජනක කුෂ්ණා ප්‍රහාණ වෙන්නේ. සින්සා රූප කියලා කියන්නේ ඉතාමත් ඊරණාත්මක දෙයක් විපස්සනා යෝගාවය. ඒක දිහා අසතියෙන් අමනෝඥව සම්මූලව සාරජ්‍යව කවදාකවත් බැලීමකින් සතුටක් ලැබෙන්නේ නැහැ. එනිසා මේ මහා කලාතික සූත්‍රයේදී මේ ප්‍රහාණය වෙන දැන රැකලා තියෙනවා යං තස්ස යථා භූතස්ස දිට්ඨි සාස්ස හෝති සම්මා දිට්ඨි මේ රූපයක් දැකලා මේ රූපයේ මට මට තෘෂ්ණා පහළ වෙන්න පුළුවන් අජානං අපස්සං හරියට දන්නේ නැත්නම් හරියට දැක්කේ නැත්නම් ඒ නිසා මම දැනගෙන දැකගෙන මේ රූපේ දකින්න විලාහය මෙනෙහි කරනවා නම් ඒ රූප විෂේ මට තෘෂ්ණා පහළ වෙන්න බෑ බැඳෙන්න බෑ ආදීනව මට හොඳට වැටහෙනවා රංජනය කරන්න බෑ. එතකොට කුෂ්ණාව පංචපාදානස්කන්ධ සහිතව කුෂ්ණාව ප්‍රහාණය වෙනවා. ආන්න ඒ කියන යථාභූත දෘෂ්ටියක් යම්කිසි කෙනෙකුට තියෙනවා අත් ඇරලා සංවචනන්ද දේශනා කරනවා අන්න ඒකට තමයි සම්මා දෘෂ්ටි කියන්නේ මේක කියන්නේ විපස්සනා සම්මාදිට්ඨිය කියන්නේ ඊට පල්ලෙන් කියනවා සමත සම්මාදිට්ඨිය ඊට පල්ලෙන් කියනවා කම්මසගත ඥාන සම්මාදිට්ඨිය කියලා මේ සේරම මෙතුආත්මේ කියන සම්මිය දෘෂ්ටි ඇති වෙන්න නැති වෙන්න මකන්න පහළ වෙන්න පුළුවන්. මාර්ග සම්මාදී කියන තමයි මේක නැවත නැති නොවන කාලෙට ඉස්තිර සාප වෙන්නේ. ඒකයි කරුවක් යනවා කියේ දේශනා කරන්නේ කොහොම හරි. මෙච්චර මේ කාරණා ගැඹුරකට වැටෙනවනම් මේ ජීවිතයේදීම මේ මාර්ග සම්මාදිට්ඨිය පහළ කරගෙන මෙච්චර කල් වසවගෙන ආපු මේ බර මේ වගකීම මේ තියෙන මේ වෙන තීරණාත්මක දේ ආය කරදර නොවන තාලෙට ආය නැති නොවන තාලෙට සම්මිය දෘෂ්ටියක් ඇති කර ගැනීමෙන් ඉස්තිරසාර භාවයකට පත් වෙන්න ප්‍රතිෂ්ඨිත භාවයට හොඳ ස්ථාවර භාවයට පත් වෙන්නේ කියලා. එහෙම නැත්නම් කොච්චර අපි ළඟ ඒ සම්මතකතා ඥාන සම්මාදිතේ කියන කල කල දේ ඵල ඵල දේ කියන සම්මිය දෘෂ්ටිය. නැත්නම් සමත සම්මාදිතේ, නැත්නම් විපස්සනා සම්මාදිතේ පහළ වුණත් ඒක ස්ථිරසාර කරගත්තේ නැත්නම් මාර්ග ඥානයේදී ඌව මැකෙන්න පුළුවන්. නමුත් මෙතන සඳහන් කරනවා යං කස්ස යථාභූතස්ස දිට්ඨි සාසහෝති සම්මාදීති. මේ රූපය මතම එක්ක නිවන එක්ක සංකාය. මේ තරමටම මේ ඇහැට පෙනෙන රූපේ තීරණාත්මකයි කියලා දන්නවනම් එවැනි සම්මිය දෘෂ්ටියකට තමයි මේ එවැනි දෘෂ්ටියකට තමයි සම්මාදිට්ඨිය යං තත්ස යථාභූතස්ස සංකප්පෝ සාත හෝති සම්මා සංකප්පෝ මිත්‍යා සංකල්පයෙන් වැළකීලා යම් කිසි කෙනෙකුට නියම සංකල්පනාවක් හිත මෙහෙවීමක් සිදු වෙනවනම් මේ දකින්න හැම රූපයක් පාසම එක්ක නිවනට එක්ක සංසාරයට වැටෙනවා මේ දෙක අතරමැද තත්ත්වයක් නම් හිතන්න එපා එහෙම සත්‍යයක් අහන්න කිසිම තැනක හම් වෙන්නේ නැහැ එක්ක සංකාරයට එක්ක නිවනට. නිසා හැම චිත්තක්ෂණයක්ම අපිට කියන්න පුළුවන් ක්ෂණ සම්පත්තියක් කරගන්න පුළුවන් නැත්නම් සංකාරක බැඳෙන අවස්ථාවක් කරගන්න පුළුවන්. මෙන්න මේ දෘෂ්ටිය තමයි මේ විපස්සනාව කියලා කියන්නේ. මේක තමයි සාධනයක එතන ප්‍රතිපත්තියක අග්‍රම කොටස, ශ්‍රේෂ්ඨම කොටස. ඒක තේරුම් අරගන්නකොට හැම චිත්තක්ෂණයක්ම ඉතාමත් තීරණාත්මක වෙනවා. හැම සංකල්පනාවක්ම සංකප්ප කියලා කියන්නේ යම් කස්ස යථාභූතස සංකප්පෝ සාස හෝති සම්මා සංකප්පෝ. යම් කස්ස යථාභූතස වායාමෝ සාස හෝති සම්මා වායාමෝ. ඒකයි යම් කෙනෙක් රූපයක් දැකීමක් පාස ඒ රූපේ මාව වශී කරගෙන, કૃષ્ණාව ඇති කරගෙන, පංචපාදානස්කන්ධ පහල කරගෙන සම සංසාරේ බඳින්න පුළුවන්. ඒ අර කටත් අරගෙන රූප බලන වෙලාවයි. සතියකින් තොරව සම්පජාඤ්ඤයකින් තොරව රූප බලන වෙලාව යම් චිත්තක්ෂණයක මට ව්‍යායාම කරලා නැත්නම් එළඹ සිට සීය පිහිටුවාගෙන රූපේ එනකොටම මෙනෙහි කරමින් මේ රූපය මේ විදිහේ සංසාරගත තෘෂ්ණාව ඇති කරන්න පුළුවන් ඒ නිසා මම මේ බැඳෙන්න පුළුවන් එහෙම බැඳෙන්න දෙන්නේ නැතුව ඒක පිළිබඳ යථාභූත ඥානය පහළ කරගන්න නම් රූපය හැඩ වෙනස් කරන්න කලින් රූපේ තමාගේ වේශය වෙනස් කරන්න කලින් දකින්නකොටම ඇති කාකීක්මනේ මෙන්න කරන්න පුළුවන් නම් විශාල ව්‍යායාමයක් වගේ. විශාල ශක්තියක් වැඩ කරන්නේ. ඒක නිසා සාමාන්‍ය ප්‍රතිපත්තාන ඉනාහපු ප්‍රතිපත්තාන ගැන සාකච්ඡා නොකරපු ප්‍රතිපත්තානේ කරලා යම් යම් ප්‍රතිඵල නොලබපු කෙනෙකුට ඕන තරම් හිතන්න පුළුවන් කවදාකවත් මේක කරන්න බෑ කියලා. කොහොමද දකින්න දකින්න වාරය අපි ගතිමත් වෙන්නේ කොහොමද ආහන ආහන වාරය අපි ගතිමත් වෙන්නේ කොහොමද අපි ගඳ බලන වාරයක් පාස ගතිමත් වෙන්නේ කොහොමද අපි රස බලන වාරයක් පාස ගතිමත් වෙන්නේ කොහොමද අපි කායට පාසක් ලැබෙන වාරයක් පාස ගතිමත් වෙන්නේ කොහොමද හිතට හිතවිලක් වෙන වාරයක් පාස ගතිමත් වෙන්නේ කියන එක මේ ලෝකේ දෙයක් කියලා කරන්න පුළුවන් දෙයක් කියලා සාන්දෘෂ්ටික දෙයක් කියලා අකාලික දෙයක් කියලා හිතන්නවත් බැරි රසයක් තියෙනවා ඒක පිළිබඳව මම හිතන්නේ බණහන බණගෙන කාටවත් නොදන්න තත්ත්වයක් නෙවෙයි මොකද අපි මේ ජීවිතේ යම් කාලයක ලොකු කැපකිරීමක් කරලා මේ ධර්ම මාර්ගයට වැටිලා මේ අහන නිසා මේ සත්‍ය පිළිගන්න උත්සාහ කරන නිසා අද යම් යම් පැති වලින් අපි ජයග්‍රහණ ලබලා තියෙනවා. අන්නේ ජයග්‍රහණයට සාපේක්ෂව අපිට කියන්න පුළුවන් මේ මේ පැති වල නම් අපිට චිත්තක්ෂණ 1 2 3 එක දිගට සතුටුමත් වෙන්න පුළුවන්. නමුත් තාම ඔය කියන කාට ඇසීමක් පාස දැකීමක් පාස ගඳ බලන සුවඳ රස බලන පාස ලබන හිතන වාරයක් පාස පූර්ණ සතියක් නැහැ. නමුත් අපි පෙරට වඩා යම් ප්‍රදේශයක ඉස්සරහයි. මෙන්න මේකෙදි ධර්ම දේශනාවේදී යම් විදිහේ පරස්පර භාවයක් තියෙනවා. මෙන්න විදිහට කියනවා නම් මේ ධර්ම දේශනාව ඉදිරිපත් කරන්නේ ඇහැට රූපයක් දකින වෙලාවෙදී එක්ක තෘෂ්ණාව එක්ක නිර්වාණය. පහළ වෙන හැටි. ඉතින් ඉතාමත්ම යොසුලි. ඉතාමත් ලහු පරිවර්තකයි. සීතේ වෙනස් වෙන සුළු. ඊට වැඩිය අඩු යොසුලු භාවයක් සහ ලහු පරිවර්තක භාවයක් තියෙන්නේ කනට ශබ්දය එනකොට. නැත්නම් ශබ්ද පිළිබඳ භාවනා කරනකොට රූපේ පිළිබඳ භාවනාවට වඩා යම් ලේසියක් ආධුනිකයට තියෙනවා ශබ්දේ. ඊටත් වඩා පහසුවක් තියෙනවා ගන්ධ සුවඳ බලන්න. නැහැ. ඊටත් වඩා පහසුයි කියලා කියනවා දිවට රස වැටෙන වෙලාව. රස රූපේ මත භාවනා කරනවා. ඊටත් වඩා පහසුයි කායක පහස ලැබෙන වෙලාවට ඒකයි මේ ඉගෙන අපි ආනාපාන සතියේ හුස්ම රැල්ල වදින පහස හුස්ම මේ වාත මේකට කියනවා වායු වායෝ පොත්තබ්බ රූපකේ වායෝ පොත්තබ්බ රූපේ වායෝ ධාතු ඇති හැපීම ඇති කරන්න පුළුවන් රූප කොටස් රූපණ කොටස් ටිකයි අපි අවධානය යොමු ඒක තමයි ආධුනිකයට ලේසිම. ඒකම තමයි මේ ආශ්වාස ප්‍රශ්වාස වශයෙන් නාසිකාට හැපීම හෝ එයින් ඇතිවෙනා වූ උදරයේ පිම්බීම හැකිලිම හෝ දෙකම ආධුනිකයට පටන් අරගන්න දෙයි. දෙකම වායෝ පොට්ටබ්බ දාපියෙන් තමයි පටන් ගන්නේ. එනිසා ප්‍රායෝගික පැත්ත බලන් ගන්නකොට අපි කයත් පහකක් කියන දෙක තමයි සෑම භාවනාවක් වාගේ ආරම්භය. එයින් ලැබෙන අත්දැකීම උෂ්ණයක් උෂ්ණ බාරක් නාසිකාග්‍රේ වැදෙන පාරයක් පාස ආස්වාදී හෝ ප්‍රසවා එනතම් පිම්බීම හැකිරීම වාරයක් පාසා ඒ ඇති වෙන මේ වායෝ පොට්ටබ්බ රූපේ දකින්නකොට මේ ඒක පිළිබඳව අර සම්බදම මූල පරියාය සූත්‍රය සඳහන් කරන විදිහට මේ වායෝ ධාතුව වායෝ වාය පඨවින් පඨවිතෝ සංජානාති වායෝ ධාතු වායෝ වශයෙන් පඨවි ධාතු පඨවි ධාතු වශයෙන් වායෝ ධාතු වායෝ ධාතු වශයෙන් අපි සාමාන්‍ය දන්න හැඳිනීමෙන් හඳුනා ගන්නකොට භාවනා කරපු නැති නැත්නම් පූර්ව කරපු නැති කෙනෙකු නම් ආශ්වාස ප්‍රශ්වාස කරන හැර ආනාපාන සති භාවනා නොකර සාමාන්‍ය හුස්ම ගන්න කෙනෙකුට නම් මේ හුස්ම රැල්ල සාමාන්‍ය කර හඳුනාගත්තොත් ඒ හුස්ම රැල්ල මේ වායු මේති මඤ්ඤති මේ වායුව මගේ කියලා හෝ හැඟීමක් පාරයක් වායුතු සංජාය මේ වායුවේ ප්‍රාණිය තියෙනවා කියලා හෝ හැඟීමක් ඇති එහෙම නැත්නම් වායුවේ ප්‍රාණයෙහි වාතේ තියෙනවා. ප්‍රාණ වාතේ ආදි වශයෙන් নানা ප්‍රවිධයට භාවනා නොවුණු කෙනාට මේ වායෝ ධාතුව මේක මගේ ආත්මය කියලා හෝ ආත්මයෙහි වාතය කියන එකක් තියෙනවා හෝ වාතයෙහි ආත්මය කියලා කියන එකක් හෝ මේ වාතය පිළිබඳව කිසිම දැකීමක් ඇති වෙනවා. ඒක අපිට තේරෙන යම් කිසි කෙනෙකුට සීනක වේලා ඉඳලා ඉස්සල්ලාම හුස්ම පාරව ගන්නවා දකින්නකොට වටේ ඉන්න ඔක්කොටම සුවාදයක් යනවා. යාන්තම් මිනිස්යා හුස්ම ගත්තා දැන් හරියි. කවෙක් ඉස්සරහා ඉපදිච්චාම ඒ ළමයා ඉන්න ඒ හුස්ම ටිකක් අරගෙන අඬනකොට ගාගෙනම ඉපදෙන්නේ. අනිත් ලෝකෙම hinaනවා හරි කුප්පක් කියන සාපකයි. ඒ මොකද මේ හුලඟ ගියා නම් හුස්ම ගියා නම් ප්‍රාණය ගියා. ඒ හුලඟ තමයි ප්‍රාණය කියන්නේ. ඒ නිසා අපි ඒ පටවිය ගැන කියනකොට පටවි මේ දිමඤ්ඤති පටවිතෝ පඤ්ඤති පටවියා. ඒ වගේ තමයි වාතය. මගේ වාතය ගත ගත්තත් එහෙමයි වාතයේ මගේ කියලා හිතනවා වාතයයි ආත්මය කියලා කියනත ආත්මයයි වාතය කියනවා කියලා හෝ මේකට බැදෙන. ඒ තමයි මේ මහා කලාතුන සූත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ රූපං අජානං අපස්සං යතා භූතක්. විතර රූපය කියලා කියන්නේ කො වායු පොට්ටබ ධාතු, වායු පොට්ටබ රූපේ. ඒක පිළිබඳව ඇති තත්ත්වේ හරියට දන්නේ නැත්නම් මේකමයි මේ සංසාරට බඳින තැන, මේකෙන්මයි බැඳෙන්නේ කියන එක දන්නේ නැතුව යාන්තම් හුස්මක් වටුණා දැන් හරි කියනවා වගේ අපි අර වාතයේයි වාතය මගේය වාතේ ආත්මයේ තියෙනවා ආත්මේ වාතේ තියෙනවා ආදී වතේ ඒ නුනුවණි නුනුවණි කල්පනා කරන ගත්ත අනිවාර්යම වාතේ රසය ආස්වාදයේ ආස්වාදය එකක් වෙනවා නමුත් යථා භූතං ඇති ඇති වායෝ පොට්ටබ්බ ධාතු දකින්නවනේ සුදුලේ ඇලෙන්න බැඳෙන්න දෙයක් නැහැ. මේක නොදැනීම නිසා තමයි අපි මෙච්චර කාලෙ මේ සංසාරේ ගත කළේ. මේක යම් දවසක හඳුනාගත්තොත් එතනින් එහාට කවදාකවත් මේ පංච උපාදාන ස්කන්ධයන් ඝන බහල තත්ත්වයටපත් වෙන්නේ නැහැ. අර නන්දි රාග භාගත තත්ත්වපත්‍රාදි නන්දනය කරන ඕනෝ භවික පුනර්භවය ඇති කරන કૃષ્ණාව ආය වැඩේ. ඒ හුස්ම පිළිබඳව රංජනයක් ඇති වෙනවා. ආදීනව වැටෙන්න පටන් ගන්නවා. මේක තමයි ලේසිම වශයෙන් සර්වඥාන්ති ඉදිරිපත් කරලා තියෙන මේ ආනාපාන සති භාවනාව. වායෝ පොත්හබ රූපේ නැත්නම් වායෝ රූපය කයට වදින වේලාවේදී ඉතාමත් පහසුයි කියලා කියනවා අනිකුත් දේවල් වලට වඩා. ඊට වැඩි අමාරුයි දිවට රසක් වැටෙන වේලාවදී සතිමත් වෙනවා. නමුත් විපස්සනා යෝගාවචරයන් නිතර මතක් කරනවා තමන් ආහාර ගන්න වේලාවල් වල ඇති තාත්තුරට රස ભેදේ ඇති වෙන්න දෙන්නේ නැතුව රස තෘෂ්ණාව ඇති වෙන්න දෙන්නේ නැතුව මේකත් රස වියාපෝ තේජෝ වාය මේ ප්‍රතිවිචාව සැතවිදිලින් යනකොට කටපාඩම් කරනවා ඒක කියනවා ප්‍රතිකූල මනසිකාරය ධාතු මනසිකාරය ධාතු මත්ත මේ වේතය යවිදන් පින්දපාතෝ පදුරු බුද්ධ හෝජ පුකලෝ ධාතු මත්තකෝ නිස්සත්තෝ නිජීවෝ ශුඤ්ඤෝ මේ ගන්න වාත්මේ ආහාර කොටස් වල තියෙන්නේ ධාතු වියාපෝ තේජෝ වාය මේ ආහාර බුදින මගේ තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ. නිස්සත්ත්වෝ මේකේ සත්ත්ව ස්වභාවයක් නැහැ. නිජීවෝ ජීව ස්වභාවයක් නැහැ. ශුන්‍යෝ මේක ආත්මේ කරයි. හිත පඨවි ධාතු කොටස ධාතු කොටස දෙක තියෙනවා. මේක අර ආනාපානිය වාගේ මේ වෙන කිසිම වැඩක් නොකර හුස්ම ගන්න ධ්‍යාන බලාගෙන ඉන්නකොට රූපය පිළිබඳව හැඟීමක් ගන්නට වඩා අපහසු බවක් මූල ධර්මානුකූලව සඳහන් වෙනවා නමුත් ආනාපානී කරන නැත්නම්ට අතිරේක හරියට gedara වැඩ දෙන්න වගේ අනිකුත් වේලාවල් වල මේ රස, ඡේදයේ රස සම්බන්ධ වේලාවෙදී සතිමත් වෙන්නේ. ගඳ සුවඳ වැදෙන මොහොතක් පාස සතිමත් වෙන්නේ. ඒ වාගේම කනට ශබ්දයක් ඇහෙන වාරයක් පාස ඒ ශබ්ද රූපයේ පිළිබඳ සතිමත් වෙන්නේ. ඇහැට රූපයක් නැගෙන වාරයක් පාස මේ වර්ණ රූපයේ විශේෂ සතිමත් වෙන්නේ. මේක තමයි තාමත්ම දුෂ්කරයි. නමුත් අර ලේසි තනින් පටන් අරගෙන දිගට කරගෙන කරගෙන යනකොට අර කලින් හිතුවට දකින්න අහන ගඳට අරුතුන බලන රස බලන පාද බලන සෑම වෙලාවකම සතිමත් වීම මෙලෝභ පිළිවෙල කරන්න බෑ කියලා කලින් හිතුවත් අර භාවනා යම් යම් තාක්ෂණයක් කරලා පුළුවන්. මේක අභියෝගයක් කරගන්න පුළුවන්. ආන්න ඒකකොට ඔබ තේරෙන්න පටන් අර ගන්නවා යම් තත්ත්ව යථා භූතත්ව දික්ටි සාසෝති සම්මා දික්ටි ආස්වාද ප්‍රසආතේ යම් ආකාරයකට හිත මුහුණට මුහුණ දාලා තියාගෙන පුළුවන් අවස්ථාවකටපත් වෙනවනේ ඒ වෙලාවේදී මේ වායෝ ධාතුවට මොකද වෙන්නේ වායෝ ධාතුව පිළිබඳ තිබුණු මේ රංජන ගතිය දුරු වෙනවා මූල ගතිය නැති වෙනවා මුලා ගතිය නැති වෙනවා එන්නේ එන්නේ එන්නේ ඒ වායෝ ධාතුවේ නීරකරේ නොදැනෙන තත්ත්වයටපත් වෙනවා ඒ කියන්නේ අර සතිය පිහිටවන්න කලින් සමාජය ඝන බහල වෙන්න කලින් අපිට මේ හුස්ම රැල්ල හොඳට වෙන ඇතුළේ හුස්මෙන් පිට වෙන හුස්ම හොඳට වෙන් කරගෙන අපි ඉතින් විවිධ සංකල්පන බහල කරගන්න. නමුත් මේ අරමුණ මේ දිගින් දිගට බලන්න යනකොට සාරජ්‍ය කියෙන්නේ නැහැ. ඒක පිළිබඳ ඇඳීම ඇලීම, ඒක පිළිබඳව අර විස්තృత දැනීම එන්ටෙන් ටෙන් ටෙන් දියාර වෙන්න පටන් ගන්නවා. මේ දියාර වීගෙන යනකොට මේ මහා කලාතික සූත්‍රයේ ඒ නිවන පැත්ත සාකච්ඡා කරනකොට පේනවා වගේ පංචපාදානස්කන්ධය පංචපාදානස්කන්ධය අර විදිහට දැඩි ගන්න ගන්න පහළ පාවයටපත් වෙන්නේ නැහැ. ඒ පුද්ගලයාට ආනාපානෙ හිත හිටිනවනම් තමන්ගේ කය තියනවද නැද්ද කියන තරමවත් නොයට එන තාලෙට. ලෝකේ මේ වෙලාවේ සත්‍යයක් ඇද්දෝ නැද්දෝ කියන තාලෙට. සේරම අමතක වෙන්න පටන් ගන්නවා. ඒ වෙනකන් ලිහිච්ච ගැටියකට පස්සේ. දෘෂ්ටි හදාගන්න ඕනේ. ආනාපාන දිගේම එකම අරමුණක් දිගේ සති සමාධියෙන් යුක්තව විකේත ගමන් කරනවා නම් ඒ රංජන ස්වરૂපේ අඩු වෙනවා. මූල ස්වરૂපේ අඩු වෙනවා. ආදීනව පේන්න පටන් ගන්නවා. පේන්න පටන් ගන්නකොට අර තමන්ගේ මමයේ මගේ ශරීරයේ ආදි වශයෙන් තිබුණු ශබ්ද බාධා, වේදනා බාධා, ඒකවිලි බාධා සම්පූර්ණයෙන්ම දුරවල් වෙලා දුර්වල වෙලා නිකන් ලිහිච්ඡ ස්වરૂපයකටපත් වෙනවා. පංච උපාදානස්කන්ධයක් අපචයං ගච්ඡති. ඒකට ඝන බහල වෙන්න ඇලිහිච්ච භාවයකටපත් වෙනවා. තණ්හාව කෝරෝ භාවිත නන්දිරාග සාගත තණ්හාව වෙනුවට ඒ චිත්තක්ෂණයටම හිත ආලවනවා. මතු මැත්තේ මම මේක කරන්න ඕනේ අරක කරන්න ඕනේ මේ වායෝ දහසෝ පිළිබඳ දැනුම මම කාට හරි කියලා දෙන්න ඕනේ අරක මොනම දලස්මක්වත් නැතුව හරියට ඒ චිත්තක්ෂණයටම යනවා මතු මැත්තේ මේ දේ කරන්න ඕනේ කියන විදිහට හිත එහෙම දුවන ගතිය නැති වෙනවා මේවා හොඳ තුනක් දකින්න පුළුවන් දේවල් මේක මේ විදිහට යනකොට තමයි යෝග සංකල්ප පහළ වෙන්නේ. මම මෙතුවක්කල් මේවා ගැන හිත හිත හිතා ඒ සියල්ලම මිත්‍යා සංකල්ප වෙනවා. දැන් සංකල්පයන්ගෙන් තොර තත්වයකට එනවා. හිතන්න දෙයක් නැහැ හුස්ම ඉබේ වැටෙනවා. මෙනෙහි කරන්න දෙයක් නැහැ හිත ඉබේම මොහොනට මොන දාලා හිටිනවා. ආ මේ වෙලාවට උන්ට පහළ වෙන සංකල්ප තමයි සම්මා සංකප්ප කියලා ගන්නවා. ඒ ප්‍රයත්නය බොහොම විට නීරස වෙන්න පුළුවන්, නිින්දට වැටෙන්න පුළුවන්, එහෙම නැත්නම් බය හිතෙන්න පුළුවන්. එන්නේ වෙලාවේදී અભිහිත වෙයි. වීරත්වයෙන් යුක්තව. දැන් මේක ලිහිගෙන යන්නේ. දැන් මේකට තුන බැඳීම දුරු වීගෙන යන්නේ. මට මේක වැඩි තවත් මේ පාරේ යන්න නම් මම මේ පේන ආනාපානයේම හිත නගවන්න ඕනේ. හිත සැලෙන්න දෙන්න නරකයි. ඉතිරියාවට බාධාවක් කරගන්න නරකයි. ආනාපානෙ යන්න ඕනේ කියලා. යම් කිසි කෙනෙකුට යම් ශක්තියක් ඇති වෙනවා, වීර්යයක් ඇති වෙනවා, ව්‍යායාමයක් ඇති වෙනවා. ඒක තමයි සම්මා වායාම කියලා කියන්නේ. අන්න උද ඒකට ඊයේ තිබුණට වඩා නැත්නම් මේ චිත්තක්ෂණ කලින් තිබුණට වඩා සත්‍යයේ ඉස්තාවර භාවයක් පහළ වෙනවා. අඛණ්ඩ ගතියක් පහළ වෙන්න පටන් ගන්නවා. කොටින්ම කියනවා නම් ආශ්‍රව ප්‍රසවාස දෙක අතර පවා තේින්න පටන් ගන්නවා. පිටි වැක්ලින් බලන කෙනාට ඒ මුලමදාග විස්තර පේනව නෙමෙයි දෙක අතරමැදත් පේන්න පටන් ගන්න. මුළු චිත්‍රයම. හරියට අඳුරු කාමරයක අත වෙන හිටපු කෙනෙකුට තෙල් පහනක් පැත්තු කරුවට පස්සේ හැම අඳුරු කුණ්ඩක්ම පේන්න වගේ සම්පූර්ණ පිම්බීම හැකිලිම ආස්වාද ප්‍රසවාසය පේන්න පටන් ගන්නවා. පරිම සජීවී වෙන්න පටන් ගන්නවා. මේක තමයි සම්මා සතිය කියන්නේ. තිබුණාට වඩා අධික සතියක්. දිනු සතියක්. මේන මේ වෙලාවට පහළ වෙන සමාධියක් ඒකට තමයි සම්මා සමාධි කියන්නේ. ඔකට මේ සමහරු කණික සමාධිය කියලා කියනවා. සමහරු උපචාර සමාධි වශයෙන් හඳුන්වනවා. සමහරු අර්පණ සමාධි වශයෙන් සඳහන් කරනවා. මේ ඇති ඇටේ හොඳටම ඇති. ඒ මොකද මේ වෙනකොට ඔහුගේ ඒ සම්මා දිට්ඨියෙන් සංකප්පේ ව්‍යායාමයෙන් සතියේ පූර්ණ පෙළගස්සක් කරන් දීලා තියෙනවා මේ සම්මා සමාධියට ඒ කලින්ම ඔහු සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන සීලක පිටලා තියෙන්නේ මෙන්න මෙතනදී ඔහුට ඒ මාර්ගයේ වතේ ආර්ය අෂ්ටාංග මාර්ග සම්පූර්ණ වෙන පිච්ච ගතියට යනවා. තව තවත් මේ මැත්තේ මෙහෙම මිදිරට ගියොත් මට මේකත් වඩා සතිය මේ දෘෂ්ටි ඍජු කර ගන්න පුළුවන් සංකල්ප සම්‍යක් කර ගන්න පුළුවන් ව්‍යායාමයේ සතිය සමාධිය දිනු කර ගන්න පුළුවන් කියලා උන්ට මිනිස්සාවේ පහළ වෙනවා. මෙතුවක් කල මේ සෑම ධර්මයක්ම උට හේතුනේ කුෂ්ණාව ඇති කරන්නයි සංකාරයට බඳින්නයි මෙන්න මේ විදිහට ධර්ම පෙළගහනට පස්සේ ඒ ධර්ම මතම අරගෙන කුෂ්ණාවගේ ප්‍රහාණය අරගෙන පංචපාදාන සම්බන්ධයේ ලිහිච්ඡ භාවයට මේ ධර්ම හේතුය මේකයි විප්ලවය කියලා කියන්නේ මේක පූර්ණ විප්ලවයක් ආයි කාලලා ඉතුරු කරලා කියන එකක් නෙමෙයි අද ටිකක් කරලා හෙට ටිකක් කරන එකක් නෙමෙයි නැත්නම් ඊයෙන් ගෙන ආපු දෙයක් මේකට මුසු කරනවා නෙවෙයි ඒ ඒ චිත්තක්ෂණේ සිද්ධ වෙන දෙයක්. කොතනදෝ අපේ සාසන ඉතිහාසයේ මෙන්න මේ ඒ චිත්තක්ෂණේ මේ වැඩේ කරන්න පුළුවන් කියන කතාව හැංගිලා ගියා. මොකද හේතුව පොතේ පුරාලා වැඩි වුණා, කතාකාරයෝ වැඩි වුණා, කරන ඇත්තෝ අඩු වුණා. ඒක නිසා එන්න පටන් අරගත්තා මේකට මේකත් ඕනේ, ඒකත් ඕනේ, අරකත් ඕනේ. ඇත්ත ඒව එකක්වත් අහක දාන්න දෙයක් නෙවෙයි. අපි මේ ගත මේ දැන් ගත කරන තත්ත්වෙට එන්න අපි සෑම දෙයක්ම අපි දැකලා තියෙනවා දැනගෙන තියෙනවා. නමුත් මේ හැම එකකින් කොයි එකකින් හෝ මේක බෑ මේක කරන්න අමාරු කියන කතාවක් කියන මේක කැප්ප නැතුව බය නැතුව විසිකලා දාන්න එක දාන්න දෙන්නේ. බැරි වුණත් කවන්න පුළුවන්. කරන්න දැන් පුළුවන් කියන කතාවක් කියන එක තමයි විරි ආරම්භ කතා කියන්නේ. ඒක තමයි ධර්ම කියන්නේ. මේක නිසා බෑ මේක නිසා බෑ කියලා මොනම ලක්ෂණ දෙයක් දුන්නත් ඒක සාක්ෂ්‍ය සින්න වෙන්නේ නැහැ. ඒකෙන් කරන්නේ පස්තර යන එකයි. ඒ පුද්ගලයාම තමයි උත්සාහ කරනවා නම් මෙන්න මේකයි ධර්මයේ ස්වરૂපය දැනගත්තොත් දැකගත්තොත් නිවනට නොදැන නොදක අපාය. අර කියන්නේ දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් කතරගම. ඉතින් ඒකට හේතු වෙන්නේ තමන්ගේ ඇතුළත ධර්ම කොටසක් විතරයි. ඒකයි අර මානුෂ්‍ය බුද්ධ සූත්‍රයෙන් සඳහන් කරලා තියෙන්නේ කවදාකවත් නොදැක්ක නොදකින්න බලන්නේ නැති බලන්න වෙන්නේ නැති රූපයක් මත කවදාකවත් කෙලෙස් පහළ වෙන්නේ නැහැ සංසාරෙට හේතුවක් වෙන්නේ නැහැ. අහපු නැති අහමින් නැති කන යොමු කරගෙන නැති කන කරකෝ කරන්න වෙන්නේ නැති කිසිම සද්දකින් කවදාකවත් කෙලෙස් පහළ වෙන්නේ නැහැ. පහළ වෙනවා නම් පහළ වෙන්නේ මේ දකිමි මේ අහමින් මේ ගන්න සුවඳ බලමින් මේ රස බලමින් මේ පහස ලැබෙමින් මේ හිත යොදමින් ගත කරන ධර්මයක් අතට. ඒක අපිට අර විපස්සනානුකූලව දෘෂ්ටිය විචු කරගත්ත කෙනාට කියන්නටම වගකීම මේ චිත්තක්ෂණයමයි මමමයි මෙතනමයි කියන පුදුමාකාර සෙද ගැනීම සම්පහන්සනයක් ඉදිරියට تعلق කරන ගතියක් කරන් දෙනවා. ඒ වගේම තමයි ඒක පිළිබඳව අසතියක් අසම්පජානයක් කියන විදිහට කරන අජාතං අබෝතං මේ අජානං අපස්සං කියන නොදැන නොදකන ඒකම සංසාරට හේතු වෙන මේ කුෂ්ණාවට හේතු වෙන අපායට හේතු. මේ සාර චිත්තක්ෂණයක තියෙන වටිනාකම. ක්ෂණ සම්පත්තිය යෝගාවචර ඉදිරියට යන්න යන්න යන්න යන්න ඉසගිනි ගත්තෙකු ඒ ගිනි නිවන්ටත් ඒ ගිනි නිවන් දයන ප්‍රයත්නට වඩා යොදන්න සිද්ධ ඒක නිසා මේ හැම චිත්තක්ෂණයකදීම අර ආනාපානීදී පහස සම්බන්ධව ගන්න අත්දැකීමම ඒ වගේම රස බලන වෙලාවක, ගඳ බලන වෙලාවක, අහන වෙලාවක, දකින වෙලාවක, හිතන වෙලාවක ආදී සෑම වෙලාවකම උත්සාහ කළොත් අරමුණ මතුවෙනවා හා සමගම මෙනෙහි කිරීම ආනාපානිය වගේ වෙලාවකින් හම්බෙන පරිචය අත්දැකීම අනුව අරිකුත්තර ධාන සූක්ෂම තැන්වලටත් මේක විහිදුවන්න පුළුවන්. මේක ඊගාවට මේ වගේ පූර්ණ කාලීන භාවනා කරන්න නැත්නම් පිළිබඳ වචනයක් කතා කරනවනේ ආනාපානිය වගේ ඉඳගෙන කරන භාවනාව ගාවට මේ ධර්ම වලට උගා කිට්ටුව සමීපව සමීපස්තව අවබෝධ වෙන වෙලාව තමයි සක්මන. සක්මනේ මේ වීර්ය පැත්ත වැඩි සමාධිය පැත්ත අඩු. පරියන්කේදී වීර්ය පැත්ත අඩුයි සමාධිය පැත්ත වැඩි. නිසා මේ දෙක සමබර කරගන්න. සමබර කරගෙන යනකොට සක්මනේ පරියන්කේ ගන්න අත්දැකීම සක්මන දක්වාම යම් ආකාරයකට විහිදුවලා විස්තර වශයෙන් දැක් ගන්න පුළුවන් යෝගාවචර ලොකු බලාපොරොත්තුක් ඇති කර ගන්න පුළුවන් එදිනදා වැඩවල අහන වාරයක් දකින්න වාරයක් පාත මේ විදිහට සතිය ඉදිරිපත් වුණොත් තීරණාත්මකයි එක්කෝ නිවනට එහෙම නැත්නම් සංසාරට මේන්න මේ දෙක ඇති කර ගන්න පුළුවන් මෙන්න මේ පිළිබඳව හොඳ ඒ කියන්නේ අවබෝධයක් ඇති කරගත්ත මාළුන්ගේ පුත්තු ස්වාමීන් වහන්සේ සරුවචනාංශය අර කරපු සාකච්ඡා අවසානයේ උන්වහන්සේ දෙනවා මට වැටහිච්ච කාරණේ කියලා එකක්. නැත්නම් උන්වහන්සේ මේ ධර්ම කරුණු උකහාගත් හැටි, තේරුම් ගත් හැටි, පිළි කරගත් හැටි පිළිබඳව ඉතාමත්ම කාව්‍යමය වූ සම්පින්දනය කරගන්න ලද ධර්ම කොටසක්. ඒකේ තරපල් දෙක කියනවා. හරියට ගියොත් දැනගෙන ගියොත් කතරගම. නොදැන ගියොත් අතරමයි කියනවා වගේ රූපං දිස්වා සති මුත්තා බිනිමිත්තං මනිත කරෝතෝ. මේ විදිහට මේ කතාව යනවා සද්දං සුත්වා සතිය මුත්තා කියන මේක මම කරවතෝ සෝ ඒ වගේ මේ ගන්ධ රස පහස මුතේ වශයෙන් සඳහන් කරනවා විඥානය පිළිබඳ සඳහන් කරනවා හතර ගාතාවක් මෙතන සඳහන් වෙනවා හතර ගාතා යුගලක් විතර සඳහන් වෙනවා අපි මේ අරගත්තේ දේශනාවේ පවතින මුල්ම දේ වෙන රූපේ නිසා මෙතනදී මාළික පුත්තු ස්වාමීන් වහන්සේ ඉදපත් කරන්නේ රූපන් දිස්ස සති මුත්තා අපි ඇහෙන් රූපයක් බලනවා නමුත් සතිය නෑ. එතකොට සිය නිමිත්තක් මානසිකවට මේ දකින්න දේ මගේ කියලා හිතනවා මේ දකින්න දේහි ආත්මය කියනවා කියලා හිතනවා නැත්නම් ආත්මයේ මේ දකින්න දේ කියනවා කියලා හිතනවා මොනම ක්‍රමයකට හරි අර සාරජ්‍යති කියන වචනේ අලිච්ච ගැටි ඇති කරගන්න. සාරප්පජිත්තෝ වින්ද මේ වේදේති තත් අජ්ජෝසාය තික්කේ. ඒ ඇති කරගන්න බැඳිච්ච හිතින් වෙලීගත්ත හිතින් යම් වින්දනයක් ලැබෙනවා තස්ස අජෝසායතික ඒක දැස ගැනීමක් සිදු වෙනවා. මේක තමයි අද බටහිර පැත්තේ එහෙම නැත්නම් මේ දාර්ශනික පැත්තෙන් කතා කරනකොට කොහොමද යමක් දකින්නකොටම ඒක පිළිබඳව දැස ගැනීමක් ඒක නිමක්න වීමක් läග ගැනීමක් ඇති වෙන්නේ කියලා. මේක තමයි કૃષ્ණා විශ්වකර්ම පරිවර්තනාන්තයෙන් පෙන්වා දීලා තියෙන්නේ. ඒ සුෂ්ණාව පහළ වෙනකන් läග ගන්නත් නැහැ. සහගෝපණී ගාතන්නා කත්ත උපජ්ජමාන උපජිත් කත්ත නිවිසමාන නිවිසති කොතනද තෘෂ්ණාව උපදින්නේ කුස්මේ කොතනද තෘෂ්ණාව මුල් බැස ගන්න. ඒ මුල් බැස ගන්න නිකන් නෙවෙයි අර අපේ පරණ තිබුණු සංඥාවලුත් ඒකට දාලා අපි ඒ රූපේ අන්දනවා. දකින්න චිත්තක්ෂණයේම රූපය ස්වභාවිකයි. නමුත් ඊගාව පහරෙන චිත්ත වීදි 1 2 3 යනකොට ඒ රූපේට සම්පූර්ණ අපිට ඕන දේ අපි අන්දලයි අපි බලන්නේ. මේක තමයි අපි මතක් කරගත්තේ අර වේනක සත්වේලවන් හිතලා තියෙන පිටුරු. මේ දගපුවාම අපිට එක්කෝ මුව පොතකේ නැත්නම් මිග පොතකේ ඒක දකින්නේ මිනිහෙක් වගේ. ඊට පස්සේ උට කොච්චර කිව්වත් අවබෝධ කරන දෙන්න උත්සාහ කරා මේක නිකන් රූපණයක් විතරයි කියලා කවදාකවත් මූණ බලන්නවත් කැමති වෙන්නේ නැහැ. චිත්තක්ෂණයක් අතේ ඉන්න බෑ. හිතුවත් මේ මනුස්සයාට ගහලා මරනවා කියලා දුවන්න පටන් ගන්නවා. ඒක අර ඉස්ලාම දකින්නත් එක්කම ඒ සම්බන්ධතාවයක් ඇති කරගත්තොත් ඒත් එක්ක මේ ඇති කරගත්ත සම්බන්ධතාවය කියන්නේ ඒ රූපය Tamange තාලෙට දැකගත්තට පස්සේ ඒක මිසක කවදාකවත් ආයේ නැවත ප්‍රකෘති රූපේ දකින්න සිදුවන ශක්තියක් වෙන්නේ නැහැ. පුතක් යන විදිහක නැහැ. මේක හරිම විචිත්‍ර සංකේතියක්. ඒ නිසා එකම රූපේ 100කට පෙන්වුවා 100 දෙනා 100ක් කියලා. එකම රූපේ 100 දෙනාක් පෙන්වුවොත් 100 දරේ බලනකොට 100 ආකාරයක්. ආනාපානයේ 100 දරයක් බැලුවොත් සිය ශරීරයේ සිය ආකාරයක් අපි දකිනවා. පිම්බීම හැකිලිම සිය ශරීරයක් බැලුවොත් සිය ආකාරයක් අපි දකිනවා. මේක මේක තාමත්ම වැදගත් වෙනවා මේ තෘෂ්ණාව ඇති කරන හැටි සංසාරේ නිවන ඇති කරන හැටි පිළිබඳව තීන්දුවක් ඇති කරගන්න පටිසම්පාද ස්වරූපේට රූපන්දිස්වා සතිමුත්තා පේනමිත්තා මනසිකරෝතෝ තස්ස චිත්තං සාරත් චිත්තෝ වේදේති සංච අජෝත චිත්තති. ඒ බැඳගත්ත හිතින් වෙලීගත්ත හිතින් යම් වින්දනයක් ලැබෙනවා. රූපේ පිළිබඳව එතකොට ඒ හිත නිමස් වෙනවා. එහි ගැලී ගන්න. සත්ත අජෝත චිත්තති. සස්ස වණ්ඩන්ති වේදනා අන්තෝ රූප සම්භව. මේ රූපය නිසා ඇතුළතින් හටගත්තා වූ වේදනාවක් හෝ විඳින්න පටන් ගන්නවා. වඩනවා මේ රූපේ දැක්ක හොඳයි හරිම සන්තෝෂයි මේ රූපේ දැක්ක නරකයි හරිම කනගාටුයි මේ රූපේ ගන්න දෙයක් නැහැ බලන්න දෙයක් නැහැ කියන්න දෙයක් නැහැ කම්මැලි නීරස වෙනවා. මෙන්න මේ විදිහට ඔය තුල වේදනාත්මකයක් පහළ වෙනවා. හොඳයි නරකයි නැත්නම් හොඳ වේදනා නරක වේදනා නැත්නම් හොඳ නරක දෙක අතර මැද යම් වේදනාවක් පට ගන්නවා මේ වේදනාව ඇතුලින් හටගත්ත දෙයක් මොකද රූපේ බලලා නෙමෙයි මේ ඇතිලා තියෙන්නේ රූපේ කියලා Taman හිතාගත්ත දේ බලනවා මේ රූපේ මගේ මේ රූපේ ආත්මය කියන අය නැත්නම් ආත්මයේ මෙවැනි රූප කියන අය ආදි වශයෙන් අර සම්මා මිච්ඡා සංකප්ප මිච්ඡා දිට්ඨි මිච්ඡා සංකප්ප මිච්ඡා වායාම ආදී වශයෙන් අර රූප සංඥාව මත ඇති කරගත්ත මේ විකාර රූප රාශිය නිසා ඔය දෙකින් දිගටම එක ආකාරයක වේදනාවක් වින්නවා හොඳයි කියලා හෝ නරකයි කියලා හෝ හොඳ නරක දෙක නැහැ කියලා හෝ ඒක ඇතුළතින් හටගත්ත දෙයක් අபிචාවේතාව චිත්තමස්ස පාක්ෂිති ඒ නිසා වූ අවිද්‍යාව කියන දැඩි ලෝභය හෝ ඇති කරගෙන වෙහෙස කරපත් වෙලා හිත බොහොම වෙහෙසපත් එකටපත් කරගන්නවා මේ දුක්ඛ සත්‍යය කියන පෙළෙන ගතිය එහෙම නැත්නම් තවන ගතිය ඒ රූප වැඩිම නිසා ඇති වෙනවා ඒවන් ආචිනතෝ දුක්ඛං ආරාණිපාන උච්චති මෙන්න මේ විදිහට ඔහු දුක වඩනවා ඔහුට ඔහුගෙන් නිවන ඇත් වෙනවා මේකට හේතුව සිය නිමිත්තන් මනසිකරවතෝ සති මුත්ත සතියෙන් තොරව මේ රූපය දැක්ක හොඳයි. දකින්න මට විතරයි පුළුවන්. මගේ ඇස් එක හොඳයි ආදී වශයෙන් ඒ රූපය පිළිබඳව ප්‍රිය නිමිත්ත මෙනෙහි කරනවා නම් එතනදීම තේරුම් අරගන්න ඕනකට ඒ කියන නන්දි රාග වඩනයි. පුනර්භවය ඇති කරන සුත්නාව ඇති වෙනවා. පංචවාදාන කන්දේ ගන්න බහල බවටපත් වෙනවා. දුක වැඩෙනවා සංසාර වැඩෙනවා නිවෙනින් ඈත් වෙනවා. මේක ඇත්තටම විස්තර කළ දෙන්න ඕනේ අර මේ සමුදය සත්‍ය විස්තර කරනකොට. නමුත් මේකෙම ප්‍රතිනිමේ තමයි නිවන පිළිබඳව විස්තර කරන්නේ. නසෝ රාජ්‍යතු රූපේසු රූපං දිස්වා පතිස්සතු රූපේ පිළිබඳ කවදාවත් රංජනයක් කරන්නේ ඇලි වැඳීමක් කරගන්නේ රූපං දිස්වා පතිස්සතු රූපේ දකිනකොටම පිහිට සිටි එළඹ සිටි සිය පිහිටන ඒ කතා කරන්නේ සතිපට්ඨානේ අහලා මේක මගේ ජීවිතේ ලං කරගන්න ඕනේ කියන හිතවිලි යොදලා ඒකට කාය ජීවිත නිරපේක්ෂව බහැලා කටයුතුන යෝගාවචරය කරන්න ප්‍රයත්න කරනවා නසෝ රාජ්‍යති රූපේසු රූපං දිස්වා පටිච්ච රූප ධර්මය පිළිබඳව තේරංජනය කරන්නේ නැහැ. අර ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා මේක පිළිබඳව අනිත්‍ය සංඥාව වඩනවා. අට්ඨියති හරායති ජිගුච්ඡති සම්බ සංඛාරේසු අට්ඨියති හරායති ජිගුච්ඡක දුකක් වශයෙන් කලකනවා. පිළිකුලක් වශයෙන් කලකනවා. වෙන්කල බැහැර කළ යුක්තක් වශයෙන් කලකනවා. ඉතින් මේක මේ සමාජයේ එවනම් හරිම භයානක තත්ත්වයක්. කොච්චරනම් මගදිකට යනකොට මේ වෙළඳ ප්‍රචාර දැන්වීම කියනවාද ඒව ඇහැට කඩාගෙන පනින ඒව බැරිවේ නැත්තම් කාලයකට හැරයක් මොකක්ද නිකන් අඩුපාඩුවක් වෙලයි ඒව බලනකොට අපි මෝඩ ලෝකෙක රජ වෙනවා ඇයි තව චිත්තක්ෂණිකේ මේ ලබා ගන්න පුළුවන් සපක් නේද මේ ඇයි අහක බලලා යන්නේ ඔකට නතර වෙන්න උනතරලා කිය දැන්වීම කිව්වෝ කියන තැන ගිහිලා මේක ලබා ගන්නකො මේක නේද මනසකම කියලා කියන්නේ. මේක නේද අපි බුද්ධ විදී යුක්ති ආදි වශයෙන් ලෝකයක් හදාගන්න. මොත් මේ පාණිකුත් ස්වාමීන් වහන්සේ Tamanට වැටෙන කාට සඳහන් කරන්නේ නසෝ රාජ්‍යති රූපේසු. ඒ රූපයන් පිළිබඳව වරංජනයක් කරන්නේ. රූපන් දිස්වා පතිස්සත. රූපය දැක හොඳට සතිමත් වෙන දැම්මම ඇහෙන් අහුවෙලා. රූපයක් මාර්ගයෙන් අහුවෙලා. කියනකට හොඳ දෙලෙමෙදි ජීවිතය පිටව ගන්නවා. විදත්ත චිත්තෝ වේදේති සංකල්පෝ සාය චිත්ත නාජෝ සාය චිත්තති ඒ විරජ්‍ය හිතකින් වෙන් කරගත්ත හිතකින් මේක රස විඳිනවා රස නෙවෙයි විඳිනවා මේක මාව අල්ලා ගන්න තියෙන පාෂයක් ඒක හරියට මේ විදුලිය කම්බියක් යොත් වෙලා තියෙන එකක් දැක්කහම අපි ඒක දිහා බලනවා වගේ සපෝට් එකකින් අත ගෑවොත් ආයෙත් පස්සේ කතා කරලා වැඩක් අපි දැනගන්නවා මේක පිළියම් කටයුත්තක් මේක මෙහෙම කියන්න හොඳ නැහැ ආන්නේ විදිය Tamanට රජ්‍යණය කරන්න නැති හිතකින් යුක්තව මේක දිහා බලුවොත් ඒක තමයි දැක ගන්න හිතෙන්නේ. නාජ්ජෝ සාහිතික්කති. තථාස්ස පස්සතෝ රූපං තේවන්තෝ ചാපි වේදන. ඒ විදියට රූප බලන වෙන්නත් පුළුවන්. ඒක විඳිනවා වෙන්න පුළුවන්. කීයතිනෝ පචේති කවදාකවත් උහුට වැඩිමක් සිදු වෙන්නේ නැහැ ගැනීමක් හැර. ඒ මොකද රූපේ දකින්නකොටම පිටුවා ගත්තා වූ සතිය නිසා ඔහු ඒ රූපේ දකින්නේ පාශයක් විදියට, සර්පයක් විදියට, බෝ වෙන රෝගයක් විදියට. එනිසා ඔහු ඇතුලේ නැති ශක්තියක් ගොඩ නැගෙනවා. නිසා කවදාකවත් ඒ රූප තව තමන් දකින්න ඕනේ. අහවල දැකුනේ නැති රූපත් මම දැකලා තියෙනවා. මේ මේ විදිහට දැකලා තියෙනවා, ලොකු කරලා දැකලා තියෙනවා, ලං කරලා දැකලා තියෙනවා ආදි වශයෙන් ඒ කියන ප්‍රයත්න රාශියම හිතිනවා. සීයති. ඒවා තමයි ක්ෂේණය වෙන්න පටන් අරගන්න පස්සියති. මේ විදිහට ඒ වංශෝ චරති සති හොදිකින් දිගටම සතිය ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ සතිය වැඩ කරනවා. මෙන්න මේ විදිහට ඒවං අපචිනතෝ දුක්ඛං ඔහු දුකින් බැහැර වෙනවා නිබ්බාණස්සේව සංකේ. ඒ චිත්තක්ෂණයම ඔහු නිවනට නිවනට කිට්ටු වෙනවා නැත්නම් తాවකාලිකව නිවනට සමවදිනවා. ඒ නිසා රූපය දකින්න අවස්ථාවේ වේදනාත්මකයි. එක්කෝ අපි ඒ මත සත්‍යමත් නැතිවීම නිසා කට ඇරගෙන රූප බලව ඒ පිළිබඳව සන්තෝෂය පහළ කරගෙන පංචපාදානස්කන්ධයන් දැඩි ගන්න බාහිර කන බාහිර පාවක්පත් කර ගන්නවා තෘෂ්ණාව වඩනවා පුරාණ භාවයක් ඇති කරගන්නවා. නැත්නම් ඇති වෙන මොහොතක් පාස මොහොතෙම සත්‍ය පිටව ගත්තනම් අපි ඒක බලනවා. අපි ඒක විඳිනවා. නමුත් කවදාකවත් ඒ විඳින විඳින්නේදී ඡේදීමක් හැර වඩා වර්ධනයක් සිදු වෙනවා. අන්න එහෙම කෙනා නිවන. ඒ නිසා ඇහි නිවන තියෙනවා, රූපේ නිවන තියෙනවා, කනේ නිවන තියෙනවා, සද්දවල නිවන තියෙනවා. නාසයේ නිවන තියෙනවා, ගන්ධ සුවඳ නිවන තියෙනවා. දිවේ නිවන තියෙනවා, රසේ නිවන තියෙනවා. කයේ නිවන තියෙනවා, ස්පර්ශයේ නිවන තියෙනවා, හිතේ නිවන තියෙනවා, ධර්මවල නිවන තියෙනවා. ඇත්ත තමයි. නමුත් ඕකෙම තමයි සංසාරෙත් තියෙන්නේ. මෙහි තත්ත්වයක් තියෙද්දි මේක නවුකාර දෙවියන් වහන්සේගේ වැඩක් කියනවා නම් සියලු දෙනාම සතුටින් සමාදාන වෙයි. එහෙනම් දෙවියන් වහන්සේ ෂේප් කරගන්න එක විතරයි කියන්නේ. මේව ගැන ඉතර කලබල වෙන්න දෙයක් නැහැ. සර්වඥාතු මේක ඒකාන්තයෙන්ම හොඳට සිය යුක්තව ධර්මයේ අහන කෙනාගේ අපතම දෙනවා. පුජ්‍යලේ කියලා කියන්නේ මොකද්ද මේ හය තමයි. චක්කුසෝත ගාන කිව්වා කාය මන කිව්වම මේ ඇහ කන දිව නාසය කාය මන තමයි. ඒ මනුස්සයා ජීවත් වෙන්න නම් අනිවාර්යයෙන්ම ආහාර තියෙන්න. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම තියෙන්න. මේ දෙක එකතු වෙච්චාම මේ පුද්ගලයා සතියෙන් යුක්තව නොවි. මෙවුවා පිළිබඳව මට ඇහැ ලැබුණා, රූප ලැබුණා, හරි හොඳයි. කන ලැබුණා, ශබ්ද ලැබුණා, හොඳයි ආදී වශයෙන් රංජනය කරනවා නම් අනිවාර්යයෙන් මේ පුද්ගලයා පංච පාදානස්කන්ධයන්ගේ කරන බාල භාවයටපත් වෙනවා. අනිවාර්යයෙන්ම පුනර්භවය ඇති කරන නන්දිරාග සාගත එතන එතනම අභිසන්දනය කරන තෘෂ්ණාවල නැති වෙනව නම් තෘෂ්ණාව නැති වෙන්නේ මෙතන. මේ සඳහා සංවචනාට ඉදිරිපත් කළා තියෙන අපි කලින් මතක් කරගත්ත විදිහට කය සහ පොට්ටප්ප කියන පහසු තැන. මේ තැනින් පහසුලා කටයුතු කරගෙන යනකොට ඉතාමත්ම රේඛීය සම්බන්ධතාවයකුත් පෙන්වන්න පුළුවන් නැත්නම් ත්‍රිමාන රූප සම්බන්ධතාවයකින් වගේ පෙන්ලා දෙන්න පුළුවන් මූල කර්මස්ථානයම ආනාපානිකන කියන ආනාපාන පිම්බීම හැකිලිම කරන පිම්බීම. සක්මන් භාවනාව කරන කෙනා ඒක. එනතම වෙන සිත් ගන්නාසුළු නැත්නම් Tamanට හිත් වදින මොනම භාවනාවක් හෝ කරගෙන යනකොට ඒ අරමුණ විශේෂයි. එක චිත්තක්ෂණයෙන් චිත්ත අරමුණ මතුවෙන වාරයක් පාසා අලුතෙන් අලුතෙන් බලනවා නම් හැම අවස්ථාවකම ඒ අරමුණ වෙනස් කරලා පෙන්වන ගතිය තමයි ජීවිතය කියන්නේ. මුත් යෝගාවචරියෝ සමහර විටක කොච්චරනම් පුරුද්දේ ඇබ්බැහියේ ඉන්නවද කියනවා නම් විනාඩි 10ක් 15ක් බලන හිත එකමයි පේන්නේ කියලා කියනවා. ඇත්තනම් එක දිගට බලාගෙන ඉන්න බැරි තරම් අරමුණ වෙනස් වෙනවායි කියන්නේ. නමුත් මේ බොරු කියන්න හදනවවත් තවත් අන්න හදනවත් නෙවෙයි මේ ධර්මතම නිත්‍ය සංඥාව තියෙනවා. එනිසා අපට ඒක කියෙද්දි විනාඩියකින් දෙකට හෝ විනාඩි 5න් 5ට හෝ කමක් නැහැ. මූල කර්මස්ථානයේ බලලා යම් කිසි වෙනසක් දකින්න පුළුවන් නම් ඒක ලොකු සමාරම්භයක්. ඒක තවත් වීර්ය වැඩි කරලා බැලුවොත් අරමුණ චිත්තක්ෂණයක් පාක වෙනස් වෙනවා. මේ වෙනස් වීම නැත්නම් වෙනස් වීම ස්වභාව කරගත්තා වූ මෙවැනි අරමුණක් දිගට බලන්නේකට. භාවනා વિશે පිළිබඳවන දීර්ඝකම පහළ වෙන්න පුළුවන් ඒකාකාරීකම් බලන්න පුළුවන් මොකද එකම ඉරියව්ව එකම අරමුණ ලැබෙන ලාභයක් නැහැ. නමුත් භාවනාවට සාදර වෙනවා. සමානම්බ වෙනවා නම් උන්ට දැක ගන්න පුළුවන් වෙනවා අරමුණේ සීයෙන් වෙනස් වෙන සුළු ගති වැඩි වැඩියෙන් බලන්න වැඩි වැඩියෙන් පේන. මේන්න මේ හරි පැත්තට නිවන පැත්තට වැඩි යනවනම් බොහෝ වෙලා අරමුණේ ඉන්න පුළුවන් ගැටයක් පහළ වෙනවා. ඒකෙන් අදහස් කරන්නේ නෑ ඒ වෙලාවේ අපි මේ හිතට වේදනාව නොදැනෙනවයි කියලා පරිසරයේ ශබ්ද නැති වුණයි කියලා හිතේ නැති වුණයි කියලා එහෙම එකක් නෑ. හිතවිලි තිබුණා, වේදනාවක් තිබුණා, සද්ද ඇහුණා මූල කර්මස්ථානයේම ඉන්න පුළුවන් ගැටයක්. අන්න මේ විදිහට යම් වෙලාවක යෝගාචරය මේ Taman භාවනාවෙන් ලබාගත්ත මේ ගුණය තේරුම් අරගෙන ඔය ඇනේ නැ හැම එකටම උත්තර දෙන්න යන්නේ නැතුව මට තියෙන දැන් හිතට ආගත්ත මූලට මූල දාලා අල්ලගත්ත මූල කර්මස්ථානයේම පවතින එකයි. ඒ දිගට වැඩි වේලාවක් ඉන්න භාවනාවේ ප්‍රගුණ භාවය වැඩි වෙනවා කියලා ආත්ම විශ්වාසයෙන් කටයුතු කරනවා නම් එතකොටත් උඹ සද්ද ඇහෙනවා. අන්නේ සද්ද පිළිබඳව විරංජනේ වෙන ඇති ඉතාමත් ප්‍රබලයි. මේ සද්ද වල අර්ථය නැතු යන. මූල කර්මස්ථානේ ඉන්නකොට කවුරුහරි කුටු කුටු ගාලා ඇත්තම සද්දයක් හෝ ඇහෙනවා. අයියෙන් දොරක් පාරවල අහන සද්දයක් හෝ ඇහෙනවා. නැත්නම් බල්ලෙක් වුණ සද්දයක් හෝ ඇහෙනවා. නමුත් ඒක වෙන විදිහට නම් සද්දෙට කරදර කරොත් සද්දේ තමන්න කරදර කරනවා. සද්ද ගණන් නොගෙන තමන්ගේ තියෙන අතිෂ්ඨාන ශක්තියත් මෙතෙක් කරපු අත්දැකීමත් අදහාගෙන මට මේ වෙලාවේ මූල කර්මස්ථානයේ ඉන්න පුළුවන් නම් ලොකු ලාභයක් ඒ මූල කර්මස්ථානයේම හිතියොත් අර ශබ්ද වලට මොකද වෙන්නේ? නිරංජතියේ කියලා බැඳෙන්නේ නැහැ. ඒකේ සාරද්ද වෙන්නේ. ඒක මත කෙලෙස් උපදින දේ ශක්තිය නැති වෙනවා. ඒ පිළිවෙල දුවෙන් ගිල මේ බල්ලට ගහන්න ඕන. නැත්නම් මේ දොරවල් අරනවා අර කටින උපදෙස් දෙන්න ඕනේ. මොනවාක්වත් හිතේ නැහැ. ඒ පිළිබඳව කිසිම දැඩි ආයාසයක්, අසහනකාරී ගතියක් පංචස්කන්ධේ කොහොමවත් ආවේ. මොකද ඔහුගේ අවධානය යොමු වෙලා තියෙනවාට මූල කර්මස්ථානය. නැත්නම් අවධානය යොමු කරන්න උත්සාහ කරන්නේ මූල කර්මස්ථානයට අමතක කරන්න හදනවා මේ බාහිර සත්‍ය. එතකොට මේ සත්‍යය පිළිබඳව කෙලෙස් ඇති වෙන තියෙන අවස්ථාව සම්පූර්ණයෙන්ම ගෙවෙනවා. මේ දෙවිය බොහෝම විචිත්‍රයි. හිතවිලි ගැන බලන්න. මූල කර්මස්ථානයේ කඩාබිඳ ගනිමින් හිතේ පහළ වෙනවා නම් ඒ හිතුල අර්ථ අපිට මතක තියෙනවා. අන්තර්ගතයක් තියෙනවා. ඒත් මෙවැනි වේදනාව අපහසුකම් කියෙදි මේ යම් යෝගාවචරයේ දිගින් දිගටම මූල කර්මස්ථානයේ ඉඳ හිත දැඩිව යොදවගෙන කටයුතු කරොත් ඊට වේලාවක් යනකොට තේරෙන්න පටන් ගන්නවා හිතවිලි එනවා එතන බිඳිලා මේ හිතවිලි වල දිගට දිගට සංවැල්ලීමක් නැති වෙනවා ඒ වගේම හිතවිලි අන්තර්ගතයක් නැති වෙනවා මතකේ රඳන තියෙන කියනවා ඒ මොකද ඉතිරි පිළිබඳව රංජනේ නැති. යම් දවසක ඔබ මූල කර්මස්ථානයේම සම්ම කරගෙන මූල කර්මස්ථානයේම පිහිට කරගෙන මේ විදිහට මේ හිතිවිලි වලින් අපිට අවශ්‍ය නම් ඇඟේ දාන කරදර ගන්න පුළුවන් අවශ්‍ය නම් මූල කර්මස්ථානයේ සමාදන් වෙලා හිතේ අයින් කරන්න පුළුවන් කියලා විශ්වාසයක් ඇති වෙච්ච දවසට අපි කියන එකට විතක්ක විදිය කියලා. විතක්කයන් ජය ගැනීමේ ශක්තිය. සාමාන්‍යයෙන් අපි මේ විදිහට ජය ගන්නේ බොහොම ලාභක විතක්ක. ආධුනිකයන්. පහුවෙනකොට පහු වෙනකොට ඊට වඩා ටිකක් අපිට හේතු සහිතයි කියලා හිතන විතක්කව ජය ගන්න පුළුවන් තත්ත්වයකට. අන්තිමට තමයි කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කියන අන්තිම භයානක විතක්ක පවා ධර්මානුපස්සනාවේදී අර ගත්ත අත්දැකීමෙන් දිගට මෙයාම නිසා ජය ගන්න පුළුවන්. ඒ වගේම තමයි වේදනා විතක්ක, වේදනා විද්‍යාව. පුංචි පුංචි වේදනා කොයි වෙලාවෙත් ඇඟේ තියෙනවා. ඒක තමයි මේකේ සඳහන් කරුවේ මේ ඇතුළතින් හට ගන්න වේදනා. තිනේ වේදනා පිළිබඳව හරිය කනගාට බලාපොරොත්තු සුන් වෙච්ච තත්ත්වයක් වෙනවා ආත්මචාර. ඒ මූල කර්මස්ථානේ පුරුදු කරපේකනට තේරෙනවා වේදනා තිබුණත් මූල කර්මස්ථානයේ බහුලීගත කරනකොට වේදනාවෙන් එන බාධාව නැතර කරමින් ඉන්න පුළුවන් බව යනකොට අවශ්‍ය නම් වේදනාව අමතක කරමින් ඉන්න පුළුවන්. එතකොට අර වේදනාවෙන් මාව මැරෙයිද? මට අන්තභාගය හැදෙයිද? කොර වෙයිද? ආදි වශයෙන් අර වේදනාව පිය දිල ගන්න පුළුවන් තත්ත්වෙ කුංචි වෙන්න පටන් ගන්නවා. වේදන මූල කර්මස්ථානය පිළිබඳ අධිෂ්ඨාන ශක්තිය වැඩෙන්න පටන් ගන්නවා. මෙතනදී හොඳට තේරෙනවා තේරුම් ගන්න පුළුවන් මම මේ සාකච්ඡා කරන මූල කර්මස්ථානයත් එක්ක සංසන්දනාත්මකව බාහිරින් ප්‍රවණ අරමුණක් ආවම මදහත් භාවනා සාර්ථකත්වයට යෝගාචර පේනවා ඒ කරදර සංකටලු කරේ දාගත්තොත් සංසාරේ වැඩෙනවා දුක වැඩෙනවා රට දුක් වේදනාවල් ප්‍රකට බලනවා තුන ගණන් නොගෙන ඉන්න පුළුවන්කම සමාදන් උනොත් දැන් තමන් කරපු භාවනාව තමන් අගය කරමින් මූලට මූල දාලා තියෙන මූල කර්මස්ථානියෙම සාකච්ඡා කරමින් බහුලිකත්වය කරන කරන ගිය නිකම්ම නිකන් හැලයි හැලපතර දැමුව අසුචි කප්පල ඉතින් නෑතුයයි මෙන්න මේක එනකොට යෝගාචර තේරෙනවා ඒ ඒ චිත්තක්ෂණය අවශ්‍ය නම් සංසාරේ බවා ගන්න පුළුවන් ඒ ඒ චිත්තක්ෂණය අවශ්‍ය නම් නිවන හදා ගන්න. මෙන්න මේකත් තමයි කියන කාම දෘෂ්ටිකත්වය කියන්නේ. ඒ වෙලාවේ අත්දකින්න පුළුවන් දෙයක් ඒක. කවදාකවත් එන ගුරුවරය නැහැ. කවදාකවත් ඉඳන් පූර්වයෙන් කලින් කියාගත්ත අදහසක් නැහැ. කරලා කරලා කරලා පුරුදු වෙලා හරියට මූල කර්මස්ථානේ පවතිච්ච බාහිර කර්මයක් එනවා. දැන් හිත මම මොකද කරන්නේ මොන කර්මස්ථානේ ඉන්නවද බාහිර දෙයට යනවද ආදී වශයෙන් හිත වික්ෂිප්ත වෙනකොට නෑ මම මූල කර්මස්ථානය ප්‍රධාන කරගෙන යනවා මේක අමතක කරනවා නැත්නම් මේක නොසලකා හරිනවා කියන නියම කල යුතු සම්‍යක් සංකල්පේ පහළ වුණොත් බොහෝම ඉක්මනට උදු වීර්යයක් පහළ වෙනවා සතියක් පහළ වෙනවා සමාධියක් ඒක නිසා මේ ඊරෝධ සත්‍ය පිළිබඳව සාකච්ඡා කරනකොට කාරණාව හරියට සිදු කරගෙන තේරුම් ගත්තොත් ඒකම නිරෝධ සත්‍යයක් වෙනවා. ඒකම තමංගේ මේ දුක්ඛාදමන ශක්තියක් වඩපත් වෙනවා. යෝගාවචරයට පුදුමාකාර ආත්ම ශක්තියක් ආත්ම දිනසමේ අධිකාර ශක්තියක් වඩන ගැටියක්. නමුත් අවාසනාවකට වගේ මේ දෙක පුදුමාකාර විදිහට ඈඩ් කරන්න උත්සාහ කරනවා මේ ආගංකාරය. නිවන ඉන්න ගන්න සංසාරේ බෑ සංසාරේ ඉන්න ගන්න නිවන බෑ කියලා. ඒක මේ වැටෙන් එහා පැත්තේ මෙහා පැත්තේ වගේ බොහෝම සමීප දෙකක්. එහෙම කතා කරනකොටවත් කැඩෙනවා. මොකද මේ ආගම වලාගෙන වඩාගෙන කන කට්ට වරාගෙන කන ආයත ඒකට කරන්න දෙයක් නැහැ. ඒගොල්ලන්ගේ පිට කවුරුත් පතන්නේ නැහැ. මොකද යෝගාචරය දන්න තමයි ළඟමයි මේක තියෙන්නේ කියලා. ඒ නිසා ආගම හරිම විරුද්ධයි. හරිම අකමැති ධර්මේ නැගලා යනවා. මොකද ධර්මේ කවදාවත් ආගමට විරුද්ධ වෙන්නේ මොකද ධර්මයේ දෙන්න අපි හේතු වෙනවා කියන ආගම් තමයි හොඳ නරක දෙක තමයි. ඒ නිසා මේ නිවන මේ සංසාරේ කියන මේ දෙක ළඟට යනකොට යෝගාවචරයට පුදුමාකාර විදර්ශනා ශක්තියක් නැති වුණොත් ධර්ම ඥානෙ නම් කවදාකවත් හිතෙන්නේ නැහැ. අහුදෙන් ගන්නත් බැහැ. ඒ නිසා තේරුම් අරගන්න ඕනේ මෙවැනි ධර්ම කොටස අහනකොට තමයි අපිට වර්තමාන මොහොතේ Tamange තියෙන වටිනාකම ඉතාමත්ම කැපී පෙනෙන විදිහට වැටෙන්න පටන් අරගන්නේ. ඒ වැටහීමමයි, පටහදීමමයි පැටයෙන් ලැබෙන සතුටමයි මේ ධර්ම දේශනා කිරීමේ පරමාර්ථය. ඒ නිසා අදත් මේ එකතු කරගත්ත ධර්ම කොටාද තම තමන් මේ කරගෙන යන වැඩේට සාහිජයක් පෙළගැස්මක් වෙනසම හේතු වේවා කියන ප්‍රාර්ථනාවයි අද මේ ධර්ම දේශනාව මෙතන සමාප්ත කරන්න බලන්න.